අවසරයි මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 86 වෙනි වැඩමුළුවටයි මේ මුරු දීලා ඉන්නේ. ඒකේ අපි මේ කරන්න හදන්නේ පළවෙනිම ධර්ම සාකච්ඡාව. ආයිත් ඒක සම්බන්ධයෙන් අලුතෙන්ම ඇවිල්ලා ඉන්න කට්ටිය වෙනුවෙන් මතක් කරනවා නම් මේ ධර්ම සාකච්ඡාවට ඉස්සර වෙලා මේකට පෙළ ගැහෙනකොට නිසන්නවනේ වෙනුවෙන් අපි අලුත් අය වෙනුවෙන් සත්කාර තුනක් කරලා තියෙනවා. එකක් මෙහි විවස්ථාව මොකද්ද කියන එක හඳුන්වලා දීලා තියෙනවා. දෙක මේ ඇවිල්ලා පරියංකේ සක්මන වශයෙන් එදිනදා වැඩ වශයෙන් භාවනා කරන්න කොහොමද කියලා කියන එක පිළිබඳ විස්තර දීලා තියෙනවා කමඨාන් බණක්. ඊට පස්සේ සීල් සමාදන් කරලා තියෙනවා. ඉතින් මේ කටයුතු තුන ඉවරනට පස්සේ තමයි අපි මේ ධර්ම සාකච්ඡාවකට බයින්නේ. ඒ නිසා මම ඉස්සල්ලාම මතක් කරනවා සීල දෙනාගෙම ඒ අපේ විවස්ථාව සම්බන්ධව පනවලා තියෙන නීති රීති කාලසටහන ඒ පිළිබඳව තමයි ප්‍රශ්න තියෙනවනම් නැත්නම් ඒ පිළිබඳ යෝජනා තියෙනවනම් ඒව පිළිබඳව කරුණා කරලා මේක අවස්ථාවක් කරගන්න මේ ධර්ම සාකච්ඡාව ඒකේ දේවල් පිළිබඳව පැහැදිලි කර ගැනීම සහ මති මතාන්තර සම්බන්ධ. ඒ වගේම විශේෂයෙන්ම කමඨාන් සම්බන්ධ තියපු දේශනාවේ තියෙන දේවල් ටික තමයි අපි මේ දවස් 10 තුත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් මූලික කමටහන් දවස් ටිකටම ප්‍රශ්න අහවි මගෙන් ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා කරන්නේ කොහොමද අසුභ භාවනා කරන්නේ කොහොමද ඒක කරන්න හොඳ නැද්ද මේ කියන්නේ පැහැදිලිව මුල් උපදේශ අහලා නැහැ මුල් උපදේශ අහලත් නැහැ අහපු එක ක්‍රියාවත් කරලත් නැහැ ඉතින් මූල කර්මස්ථාන නැත්නම් ඒ කර්මස්ථාන පිළිබඳව දෙන විස්තරේ නොපැහැදිලිකමක් තියෙනවනම් විස්තර කරගන්න ඕන නම් මම කියනවා මේක අවස්ථාවක් කරගන්න මම මේ වෙලාවේ මගේ පැත්තෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒතරතුරු ලැබිලා තියෙනවා. ක්‍රියාවත් කරනකොට ඇති වෙන අපහසුතාව ගැන කතා කරන්න විතරයි මම වෙලා ගන්නෙ. අපි ඉදිරිපත් කරපු තේමාවට අමතරින් අහන ප්‍රශ්න බොහෝ විට මම විසිකලා දානවා. එතකොට වෙන්නේ නැත්තම් අනිත ඔක්කොමලා නොමග යනවා. ඒ නිසා මම හරියට මේ මූලික කර්මස්ථානට සම්බන්ධ දීපු උපදේශ වලට සම්බන්ධ විස්තර තමයි ගොඩක් ඒවට තමයි සාදර වෙන්නේ වෙන විදියකට කියනවනම් ඒවා ක්‍රියාවත් කරනකොට නැත්නම් පරියන්ක භාවනා කරනකොට සක්මන් කරනකොට එදින්දා වැඩවල සතිය පිහිටවනකොට තමයි ලැබිච්ච අත්දැකීම් සහ ඒ පිළිබඳ ගැටලු විතරයි අපි ඉස්සරහට ගන්නෙ. අනිත් කොටක් ලහට අපි ඉවත් කරනවා. තුන්වෙනි එක තමයි අපි මේ සීලයක පිළිපිටලයි පිරිසේක ගුණයකට අවිලා තියෙන්නේ. ඒ සීලය සම්බන්ධව එක එකනට එක එක මත තියාගන්න එපා. ඒකදී Tamanට යම් දුෂ්කරතාවයක් අපහසුතාවයක් නොසිතූ නොවිරෝධයක් තියෙනවා අපි ඒක සභාවට ඉදිරිපත් කරලා සාකච්ඡා කරලා විසඳ ගන්න ඕනේ. සිල්පද රකින්න නම් සිල්පද දැන ගන්න ඕනේ කියන පදන මේ ਸਰවචනාසී ඉන්නේ. ඒ දන්නේ සිල්පද රැකිල්ලක් වෙන්නේ නැහැ. ඒකත් අපි මේ වෙලාවේ ධර්ම සාකච්ඡාව වශයෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් වශයෙන් ඒ විසඳා ගැනීමකට කටයුතු කරනවා. ඒ වගේම Tamanට භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න කම්ඨාන් සුද්ධ කිල්ල තමයි ගොඩක් වෙලාවට අපි මේ වෙලාවේ ප්‍රධාන කෘත්‍යය ඊට අමතරව තමයි අර දැනට අපි සම්බන්ධකරණය කරලා තියෙන කටයුතු තුන සම්බන්ධව කාට හරි විමසීමක් කරන්න හොඳ වෙලාවක්. ඉතින් විමසීම් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ලිඛිතව පෙට්ටියට ලියලා දාන්න පුළුවන්. ඒක පෙට්ටිය තෑයෙන පිටලා තියෙනවා. ඒ කියන්නේ පරණ කට්ටිය තෑයෙන කොටසක් ඉන්නවා කියලා පේනවා. අලුතෙන් කෙනෙකුට ඉන්න මේ කැමති නම් ලිඛිතව දාන්නත් පුළුවන්. සාකච්ඡාව යන අතරේ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. සමහරවිට මගේ ළඟ නරක පුරුද්දක් තියෙනවා හරස් ප්‍රශ්න අහන ගතිය. එතකොටත් කාට හරි අවශ්‍ය නම් මේ ප්‍රශ්න මමයි ලිව්වේ මටයි මේක දැනගන්න ඕන කියලා අතර අමතර විස්තර සභාගත කරන්න ඒකත් සභාවේදී කරනවා ඒ දෙකටම අපි මයික් එකක් සභාවට දීලා තියෙනවා ඉතින් අපි යටහත් පහත් ඉල්ලා සිටිනවා කතා කරනකොට මයික් එකට කතා කරන්න. එතකොට වාර්තාගත කිරීම වඩා සාර්ථකයි. ඒතර මේ සභාවේ නැති වුණත් මේවා සම්බන්ධ වෙන අහන කියන අයට වාසියක් වශයෙන් ඒගොල්ලන්ගේ ඉල්ලීමක් ඉල්ලීමක් මතයි අපි මයික් එක දීලා තියෙන්නේ. ඉතින් ඒක ඒකට කතා කරන්න කියන එක අපේ පැමිණිච්ච ඉල්ලීමක් අපි සභාවට ඉදිරිපත් කරනවා. ඉතින් මේ ටික තමයි මේ පළවෙනි දවස් වශයෙන් හඳුනා දීමක් වශයෙන් අලුත් අය සලකලා කියන්න තියෙන්නේ. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම සභාවාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ලිඛිත ප්‍රශ්න වලින් මම ඉල්ලා හිටන රජී මහත්තයාගෙන් ලිඛිත ප්‍රශ්න එක එකක් සභාවට ඉදිරිපත් කරන්න. අවස්ථරය පහමඳුනේ ගරු ස්වාමින් වහන්සේ මීට මාස 3කට පමණ පෙර මම නිස්සන්න වනයේට පැමිණ භාවනා වැඩසටහනකට සහභාගී විය. එම වැඩමුළුවේදී ආනාපාන සති භාවනාව කිරීමේදී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී යෑම අත්දැකෙමි. එවිට ඔබ වහන්සේගේ උපදෙස් පැතු විට ඔබ වහන්සේ පැවසේ දිගටම එය පුරුදු කරන ලෙසටය. පසුගිය මාස 3ක ඇතුළත දිනපතා මම පැයක් භාවනා කරමින් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී ගොස් ඇතිවන තත්වයට මුහුණ දුන්නෙමි. කරුණාකර උපදෙස් දෙනසේක්වා. ඔය මේ වගේ වට තමයි මම කැමති වෙන්නේ සාර්ථක උත්තරයක් ලබා ගැනීමට මට හරස් ප්‍රශ්න අහන්න කරුණාකර මට ඊට ප්‍රස්තාව දෙන්නයි කියලා. ඉතින් මේ අර ඉසලා ආනපානට හිත යොදලා ඊට පස්සේ ආනපානයේ ගුරුසු තැන ඉඳලා සියුම් තැන දක්වා අඩු වෙන තැනක් අත්දකලා ඒක දැන් නිතර යන්න එන්න පුළුවන් තැනක් බාටපත් වුණාට පස්සේ Tamange හිත තියෙන්නේ භාවනා හිත තියෙන්නේ ජයග්‍රහී හැඟීමකද සැකේකද ඉස්සරහට දැනට කරගෙන යන තියෙන ප්‍රධාන බාධාව මොකක්ද කියන එක දන්නවනම් විතරයි මට හරියට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම දැනගන්න කැමතියි මාසයක් දිගට කරගෙන යනකොට මොන පැත්තෙන්ද දැන් උපදේශ අවශ්‍ය කරන්නේ නැත්නම් තමන් කරගෙන යන පිළිබඳ සැකයක් හෝ අපහැදිලිකමක් තියනවාද නැත්නම් කොහොමද මේ ප්‍රශ්නේ මතුවෙන්නේ කියලා. ගරු ස්වාමීන් වහන්ස අතටම සැකයක් තමයි තියෙන්නේ. මට තියෙන සැකය තමයි කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවට මාරු වීමට උපදේශ අවශ්‍යද නැද්ද කියන එක නැත්නම් දිගටම ඔබ වහන්සේ දීලා තියෙන උපදේශ මත එම தත්වයට දිගට මුහුණ දී යුතුද නැත්නම් වේදනානුපස්සනාවට මාරු විය යුතුද කියන සැකයක් තියෙනවා මම ඉස්ලාමී චෝදවන් දෙනවා මේ ප්‍රතිචාරය දක්වන ඉදිරිපත් වෙච්ච එක එයනෝ කියන තියෙන්නේ ආනපනී කියලා අපි මෙතන අරගන්නේ ඔය ප්‍රකාශයේ සඳහන් විදිහටම කායන පසනාව තමයි. ඒ කියන්නේ මුළු කයේ තියෙන වායෝ ධාතුව නැත්නම් හතර මහ භූතයන්ගේ වායෝ ධාතුව අරගෙන ඒක නැත්නම් රූපේ නැත්නම් වායෝ ධාතුව ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරන ගෙවම් කරන යනවා. ඉතින් ගෙවම් කරන යනකොට ਸਰවචනසික පැත්තෙන් බලනකොට ගෙවම් කරන්නේ කෙලස් තමයි. ඉතින් එතකොට උඟාක් කෙලස් අඩු තැනකට ආවට පස්සේ සැකයක් තියෙනවා නම් විතරක් අපි කමටහන් සුද්ධ කරන්න ඕනේ. සැකයක් තියෙනවා විතර අපි සාකච්ඡා කරන්න ඕනේ නැත්නම් ඒ තුනී වුණාට පස්සේ Tamanට විඳීමක් ලැබෙනවා වින්දනයක් ලැබෙනවා මම ඉන්නේ හිටියට වැඩිය ආතතිය වැඩි තැනකද අඩු තැනකද දැවිලි තැවිලි වැඩි තැනකද අඩු තැනකද අසහනේ වැඩි තැනකද අඩු තැනකද කියලා ඒ කියන්නේ මේ වෙච්ච සංසිද්ධිය විශේෂයෙන් Tamanගේ තියෙන වේදනාව වේදනාව කියන මෙතන විඳීම් කියන අදහසෙන් නරක වේදනාවක් නෙවෙයි ඒක තමයි මට දැන් දැනගන්න ඕනේ Taman ඉන්නේ තිබුණට වැඩිය අසහනෙ වැඩි ආතතිය වැඩි දැවිලි තැවිලි වැඩි තැනකද එහෙම නැත්නම් අසහනෙ අඩු දැවිලි තැවිලි අඩු ආතතිය අඩු තැනකද කියන එකයි මට දැනගන්න ආතතිය අඩු තැනක සාලෙන්නවා ඒක තමයි වේදනාවට පස්සනා කියලා කියන්නේ දැන් කියන්නේ හැරිලා තියෙන්නේ නමුත් අපි හිතනවා බෙල් එකක් ගහලා තුන් සැරයක් බෙල් එක ගහලා දැන් වේදනාවට පස්සට හරවනවා කියලා සලූට් එකක් ගහලා කවුරු හරි වෙලා කියයි කියලා එහෙම නැහැ ඒකමයි ඒ ආතතිය අඩු වෙනවා. එතකොට විඳීම වෙනසක් ඇති වෙනවා. එතකොට සංඥාවක් වැඩේ. Tamanටම තේරෙනවා මම ඉන්න තැනින් පටලැවිලි සහිත sannivedanaya කරගන්න බැරි අවුල් සහගත තැනකට යනවාද? නැත්නම් පඹ ගෑලයක පැටලලා හිටව හිවලෙක් පඹ ගාලෙන් එළියට ඇවිල්ලා විවේක තැනකට යනවාද කියලා අපේ ඇතුලේ සංඥාවෙත් වෙනස්කම් සිද්ධ වෙනවා. මූල කර්මස්ථානයේ ඒ ක්‍රමික සියුම් වීමක් හෝ වෙනසක් සිදු වෙනකොට අපි දැන හෝ නොදැන ඒ සම්බන්ධ වේදනාවල සම්පූර්ණ අර්ථ ඡායාව වෙනස් වෙනවා. සංඥා වෙනස් වෙනවා. මේකමයි අපේ හිතට එන සැකේ. මේක හරියද වැරදිද ඉස්සරහටද පස්සටද කියලා ඒක සාධාරණයි. ඒ වෙලාවේදී අපි තවත් දන්න කියන කෙනෙක් එක්ක සමමට්ටම කෙනෙක් එක්ක සාකච්ඡා කරලා දැනගන්න ඕනේ මේක තමයි වෙන්නේ කියලා. ඒකට අපි විශ්වාසය ඇති කිරීම කියලා කියනවා. සමහරෙකුට භාවනා කරනකොට අදිමොක්ඛේ කියන චෛතසිකයේ තියෙන කෙනාට නම් එයාට කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ සැකයක් එන්නෙත් නැහැ එයාට තේරෙනවා මේ කපාගෙන ඇසුරට තමයි යන්නේ කියලා එයා යනවා දිගටම නැති කෙනාට තියෙන ක්‍රමේ තමයි දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මෙහිමයි මට රූපේ සම්බන්ධ මෙහිමයි වෙන්නේ ඒකට ඉතින් ප්‍රශ්න කරන්න වෙනවා වේදනාව සම්බන්ධව විඳීම් සම්බන්ධව මොකද වෙන්නේ සංඥා සම්බන්ධව මොකද වෙන්නේ සංස්කරණය කියන්නේ මේකට අපි උරුට්ට වෙලා කඩා බැනලා කලබල කරගන්නවා. ඒ නැත්නම් කරන ක්‍රියා අඩු කරලා අඩු කරලා අඩු කරලා සංස්කාර අඩු කරලා එහෙමම යන්න දෙනවාද කියන එක. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙත් හොඳයි, උත්තර දීපිකත් හොඳයි. දල වශයෙන් කියන්න තියෙන්නේ සැකයක් තියෙනවන්නම් පමණක් මූල කර්මස්ථානයේ සා සතිය ආමක පරීක්ෂා කරන්න. නිසකනම් ඉති විශ්වාසය තියෙනවනම් ඕම යන්න දෙන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ පහුගිය සති දෙකක තුනක පමණ කාලය ඇතුළත භාවනා කිරීමේදී හිතට අරමුණු නොයෙකුත් අරමුණු ගොඩක් ගලාගෙන එනවා. මූලික කමඨාණය පිට. ඒක පහුගිය මාස දෙක කියන්නේ පහුගිය සති දෙකට පෙර එහෙම තත්ත්වයක් තිබ්බේ නැහැ. ඉතින් හොඳට භාවනා කෙරුණා. පහුගිය සති දෙක ඇතුළත නොයෙකුත් අරමුණු ගොඩක් ගලාගෙනවා හිතට. ඒක ඒකට මෙහෙම මේ ප්‍රකාශන දෙකෙන් කොයි එකද හරි බලන්න. දැන් විවිධ ද්විතීයි අරමුණු එහෙම නැත්නම් අතිරේක අරමුණු තියෙද්දිත් මට මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්කමද මට දැන් වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් වෙනදා නොතිබිච්ච විදිහට අතිරේක අරමුණු නිසා සතිය කැඩිලා අරමුණෙන් හිත පිටපයින් ගතියද වැඩි වෙලා තියෙනවා. සතිය කැඩෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සතිය තියෙනවා මූලික අරමුණෙන් පිටට කියන්නේ මූලික කමටහනට අමතර වෙන අරමුණුත් සතියෙන් බලාගෙන ඉන්න පුළුවන්. එතකොට මේ පරතිවුණ සතියද හොඳ දැන් තියෙන සතියද හොඳ? දැන් තියෙන සතිය හොඳයි සර්. එහෙනම් මට මොකද කරන්න කියන්නේ? එච්චරයි තමන්ගේ මේ ප්‍රශ්න ටික අහගන්න. මේක මේ පාරේ ඩ්‍රයිවිං කර කර හිටපු මිනිසයා දැන් කොළඹ පැත්තට යනකොට හරියට එහාට මෙහාට වාහන යනවා. හැබැයි හැප්පෙන්නේ නැහැ. වේගය අඩු ඇති. ඒතර ගමේ ඩ්‍රයිවිං සහ කොළඹ ඩ්‍රයිවිං කියන්නේ ඕක තමයි. අපි ඉස්සෙල්ලා පුරුදු කරනවා වාහන නැති පාරක. පුරුදු කරලා පුරුදු කරලා ගෙනියලා ගෙනියලා ගෙනියලා ඊට පස්සේ කියනවා වාහන ටිකක් තියෙන පාරක පොලක් මැදි සෙනගක් ඉන්න තැනින් හැබැයි හප්පන්න බෑ. ඉතින් ඊට පස්සේ යාට සිද්ධ වෙනවා කෝච්චි පාරක් හරහා හැම තැනම තියේදී මේ කෙනියන් ඕක තමයි සතිය දැඩි කරනවා කියන්නේ මම දෙන වචන තමයි විවිධාංගීකරණය කරනවා. විවිධ බාධක එන්නේ වැඩි කර කර වැඩි කර කර සතියට කියනවා. බාධක දීවෙන තරගය කියනවා වගේ. එතකොට දුවලා වේග දහවන තරගයක් නෙවෙයි මෙතන තියෙන්නේ. සතිය කඩා ගන්නෑ. ඉතින් මේක තව වැඩි වෙන්න පතන්න මේක තමයි ලෙඩ වෙනවා කියන්නේ. මේක තමයි වැසට යනවා කියන්නේ. මේක තමයි මැරෙනවා කියන්නේ. අපි ඒක ඉන්න අරිනවා. ලෙඩ වෙච්චාම මොන තරම් දේවල් එයිද ඒත් මම සතිය නඩත්තු කරනවා. වයසට යනකොටත් নানা ආකාර දේවල් එන්න පටන් ගන්නවා ඒත් සතිය පවත්නවා. මරණයට යන වෙලාවේදී මොනවයිද දන්නේ අපිට කරන්න තියෙන දී යටින් ඉදර ගෙනියනවා වගේ එක බාධාවක් තියදී සතිය කොහොමද? දෙකක් තියදී සතිය කොහොමද? තුනක් තියදී සතිය කොහොමද? හතරක් තියදී සතිය කොහොමද කියලා එන එන බාධා තියදී සතිය පවත්වන්න පුළුවන් නම් ඒකට කියනවා සති බලය කියලා. ඒක හොඳටම දන්න මගේ අරමුණ මගේ සතියේ තියෙන දේ මූල කර්මස්ථානේ නෙවෙයි. මගේ සතියේ තියෙන සද්දක, වේදනාවක, හිතවිල්ලක. ඒ වුණාට මගේ හිත දෙස් දෙන්නේ නැහැ. දොස් කියන්නේ මගේ හිත පශ්චාත්තාපෙලා නැහැ. එයා දන්නවා මම මට සතිය තියෙන හැබැයි මූල කර්මස්ථානේ නැහැ. එයාට හොඳටම තේරෙනවා එහෙම එහෙම පාන ශක්තියක් තියෙන කෙනාට මට අවශ්‍ය නැ ඕන වෙලාවක මූල කර්මස්ථානට යන්න පුළුවන්. මේ වෙලාවේ මූල කර්මස්ථානේ නැහැ මම බත් දන්නවා ඒ බව. ඒක විශාල අධිකාරී ශක්තියක්, වශීතාවයක්, සිද්ධි වීමක්. ඉතින් එතකොට යාට පේජ් පටන් අර ගන්නවා මේ මිනිස්සු පාරේ හිටියට බය වෙන්න නරකයි. වාහනේ අප්ප ගන්න නැතුව ගෙනියන එකයි තියෙන්නේ. ඒ නිසා යාට අභීත ප්‍රකාශ කරන්න පුළුවන්කම මට මේ අරමුණු වැඩි වුණාට මගේ සතිය කැඩලා නැහැ කියන එක හොඳට පරීක්ෂා කරගන්න ඒක ලොකුම ලොකු ශක්තිය. ඒක තමයි අපි මේ භාවනා කරලා පුරුදු කරන්නේ. බාධක අඩු කරන්න අපිට පොරොන්දු වෙන්න බෑ. දැන් මේ වගේ දැනකට ඇවිල්ලා බාධක අඩු කරලා පුහුණු කරනවා. පුහුණු කරලා ධක්මඩ දැමනපස්සේ ටිකක් බාධක තීදී සතිය වඩනවා. ඉතින් දැන් වැඩ කරනවා තව ටිකක් වැඩි කරලා පුරුදු කරනවා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ নানা ප්‍රකාර බාධා තියෙද්දී මේක ගෙන යන පුරුදු කරපනසයට ඉතින් කොඩි ගහයට ගියත් භාවනා කරත හැකි, ගෙන්ද කම්පලෙත් භාවනා කරත හැකි. ඒව ඉල්ලනව නෙවෙයි. ආවට සතිය පාවා දෙන්නේ. මූල කර්මස්ථානේ පාවා දුන්නත් සතිය පාවා දෙන්නේ. ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් බුදුජානකගේ නෝ මාය අවුරුදු කල්ප කෝටි ගණක් අපේ හිත කෙලෙසුවාට එක සති මාත්‍රාවෙන් පුළුවන් සේරම කපන්න. එක චිත්තක්ෂණයක සති මාත්‍රාවෙන් පුළුවන් කෙලෙස් සේරම කපන්න. ඒක පන්ර හිටින්නේ කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන තමයි. ඒක Tamanටම හම්බ වෙන අභියෝගතා පරීක්ෂණයක්. එහෙම නැත්නම් විශේෂ පුහුණු පරීක්ෂණයක්. ඒවට කියන්නේ සේවාස්ත පුහුණු කියලා කියන්නේ ඉන් සර්විස් ට්‍රේනින් තියෙන්නේ. ඒ වගේ තමයි හම්බ වෙන්නේ. ඒ නිසා දෙකම හොඳයි සැකනතෝ ඉදිරියට යන්න කියලා කියනවා. ගානේ ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. සක්මන් වාර 6ක් 7ක් එක දිගට සිත විසිරෙන්නේ නැතුව බලා සිටි පසු සිත විසිරෙයි. එන්පසු විසිරුණු අරමුණේ පොඩි වේලාවක් ගොස් නැවත සක්මනට හිත ගනී. මේ විදිහට විසිරෙන විට විසිරුණු බව දැනගෙන ඉන්පසු නැවතත් සක්මනට සිත ගනී. ක්‍රමක්‍රමයෙන් විසිරෙන වාර ගන්න අඩුවෙයි. ඉන්පසු වම පොළවේ වදින විට වැලිවල තද වෙන ආකාරය, තෙත ගතිය, පතුලට දැනෙන ආකාරය නිරීක්ෂණය කෙලිමි. දකුණද ඒ විදිහට වැලිවලට තදවන ආකාරය, තෙත ගතිය දැනෙන ආකාරය නිරීක්ෂණය කෙලිමි. සමහර විට ගල් ඇනුන විට රිදෙන ආකාරය නිරීක්ෂණය කෙලිමි. ඇඟ සක්මන් කරන විට වම් කකුලට වැඩි බරක් දැනේ. සක්මන් කරන විට නිතරම ශරීරයේ බර උස්ලාගෙන සිටින්නේ එක පාදයක් පමණක් බව දැනුනි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. මේක ප්‍රකාශයක් විතරයි නමුත් මම කැමැති ඉස්මතු කරලා පෙන්නන්න එලිපේකනටත් වාසියක් පිණිස අනික් අයටත් වාසියක් පිණිස ඉස්සලා කියව ප්‍රශ්න තදාලයි සක්මණේ හෝ පරියන්ක අපි ඉන්නකොට මූල කර්මස්ථාන මේකයි කියලා දාන්නෝ දැනින් දැදි වෙන අරමුණ වලට දුවනවා සති වේදනාවට හිතවිලි වලට සද්ද වලට එතකොට Taman ආපහු ඒ නන්නත්තර වෙච්ච අරමුණ ඉඳලා මූල කර්මස්ථානට එන ගමනක් තියෙනවානේ. මූල කර්මස්ථානේ ඉඳලා පිට අරමුණට යන්න වගේම විවිධාකාර අරමුණු වල ඉඳලා නැත්නම් හිතෝකාර වෙච්ච හිත නැවත Tamange මූල කර්මස්ථානට එන එක මේකේ ඒක ගැන විස්තර දෙලමයි. එනවයි කියලා තියෙනවා මට ගන්න පුළුවන් කියලා තියෙනවා මෙවැනි යෝගාවචරයට දෙන තියෙන අභියෝගය තමයි කමඨාන සුද්ධ කරලා දෙන තියෙන්නේ හිත පිට යන ගැන කතා කරන්න එපා පිටගියේ හිත කොහොමද දන්නේ පිටගියයි කියලා එතෙයිල කොහොමද Taman මූල කර්මස්ථානට ගන්නෙ ගත්තට පස්සේ මූල කර්මස්ථානේ ඇවිස්සිලාද නැත්නම් අර මෙතනින් පිට යන වෙලාවේදී තිබුණු tempat ගතිය කීකරු ගතිය තාම තියෙනවද කියන ටික හොයන ගතියට ගියොත් භාවනාදී මේ පැත්ත හොයන්න ගත්තොත් වෙන විශාල ඉදිරිපිම්මකට යනවා ඒ වගේම තමන්ගේ සිටින ඕන වැරද්දකට සමාව දෙන්න පුළුවන් ගතියක් ඇති වෙන කොච්චර වැරදුනත් හදන්න පුළුවන්නේ. ආපහු මූල කර්මත්තට ගන්න පුළුවන්නේ. කවදා හරි මේ යෝගාවචරයා හිත පිට යන්නේ ගැන කතා නොකර පිට ගිය එක වැරදිච්ච එක නන්නත්තර වෙච්ච හිත අරමුණට ගන්න එක විතරක් කතා කරන්න ගියාම එයා ආර්ය විවහරයට වැටෙනවා. ආර්යනාංශලා කතා කරන්නේ වැරදිච්ච ගැන නෙවෙයි. වැරදිච්ච ගැන හිතන්නේවත් නැහැ. වැරදිච්ච නේද හදන තැන විතරයි කතා කරන්නේ. ඒකට බොහෝ පොඩ්ඩයි කතා කරන්න ඕනේ. මෙතෙන් යනකම් මට වැරදිලා තිබුණා. මට මෙතෙන්දි තේරුණා මම ඉන්නේ වමේ දකුණ නෙවෙයි වේදනාවක. ශබ්දයක ආ එතනින් පටන් ගන්න කොහොමද මම නැවත වමට දකුණට ආවේ කියන කතාව විතරක් කතා කරොත් අපිට ඉදිනදා කතා කරන්න තියෙන බොහෝම ටිකයි. අපි කතා කරන්නේම වර්ධින පැත්තට පක්ෂව කෙලෙස් වලට පක්ෂව මාර පාක්ෂිකව. එතකොට අහන වෙන මනුස්සයගේ තිත කෙලසෙනවා. එන්නේ ඒක විතරක් සම්මා වාචාවලට දාන්න වැරදිච්ච පෙරදිච්ච නන්නත්තර වෙච්ච ඉව ගැන කතා කරන්න එපා. ඒව මාර පාක්ෂිකයි. වැරදිච්ච පෙරදිච්ච නන්නත්තර තැන ඉඳලා ආපහු සතිය Tamange මූල කර්මස්ථාන ගන්න පුළුවන්කම තමයි අපිට ධර්ම ආරක්ෂාව කියන්නේ. අන්න ඒ ටික මේිට වැඩි කතා කරන්න. ඒ ගැන හොන්තට විස්තර ලියන්න. තුවාල වෙච්ච එක ගැන කතා කරන්න එපා. තුවාල සනීප කරගන්න පැත්ත කතා කරන්න. එතකොට තීරේ බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ කවුරුත් එක්කද මොන වගේ වචනද පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද පණිවිඩය කියලා. මේකට කියනවා හැකි සංඥාව කියලා. හදන පැත්ත විතරයි කතා කරන්නේ. මේක එතෙන්ට ගෙනියලා තියෙනවා රචනයේ. මම මේ මතු කරන්නේ ඒක මේක අපිට තොරතුරු තව ලැබෙන සලස්සන්න භාවනා කරනකොට ඒ පැත්ත පොඩ්ඩක් අවධාරණය කරන්න. එතකොට මුළු ජීවිතේ වෙනස් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සතිය වඩන විට සුළු මොහොතකින්ම මගේ කොන්ද සහ දෙපා අධික වේදනාවටපත් වෙමින් මාගේ සිත පැවැත්වූ කායානුප සමායත නාසිකාග්‍රය වෙනුවට වේදනාගෙන දෙන ප්‍රබලම ස්ථානය වෙත සිත රැඳවීමට සිදුවේ. එහිදී මා එම වේදනාගෙන දෙන ස්ථානය දෙසම බලාගෙන සිටිමි. එසිට නොකියා ඒ දෙසම බලා සිටන විට ටික වේලාවකින් එය සමනය වී සිත නිදහස් වී බලාකුලක පාවෙන තරමේ සහැල්ලු බවක් දකින්නට ලැබේ. එදෙස සිත සහැල්ලුවද ටික වේලාවකින් නැවතත් වරණ ඇතුළේ මූල කර්මස්ථානයට සිත ගෙන යන්නට උත්සාහ කළ විට වේදනාව එම ස්ථානයේ හෝ වෙනස් ස්ථානයක මතුවේ. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට මෙම අවස්ථාවේදී මූල කර්මස්ථානයට නොයා වේදනාවනුපස්සනාව මෙනෙහි කළ නොහැකිද? දෙවැනි ප්‍රශ්නය සිත වලාකුලක් උඩ සිටන තත්වයටපත් වූ විට මූල කර්මස්ථානයට සිත නොයවා මාහට එදෙසම බලා සිටීමෙන් වරහන් ඇතුලේ සාමාන්‍ය සමතේ වූ සිත දෙස භාවනාව වැඩේද ඒ වේදනානුපස්සනාවද තුනෙනි ප්‍රශ්නය ඒ දෙසම වරාණු සමනය වූ වේදනාව බලා සිටන විට නැවතත් වේදනාවක් සමහර විට ආවොත් එහි නියම తත්වය වරාණ ඇතුලේ කපනවා කොටනවා අනිනවා මෙනෙහි කළ යුතුද බලාගෙන සිටිය යුතුද කිසිත් නොකර ඔබ වහන්සේගේ පතන් අවබෝධයකින් නිර්වාණ අවබෝධයම ලබත්වා මේ දීපේකරත් මම කැමති අදහස් දෙකක් දීලා නැවතත් පුළුවන් නම් කතා කරවන්න එකක් තමයි මේ ක්‍රියාවලිය පුරාවට වේදනාවක් තිබුණත් ආනපාන තිබුණත් සතිය තියෙනවා කියන විශ්වාසය තමයි තියෙනවද නැත්නම් ඒකයි දිනු කරන්න ඕන කියලා දන්නවද දෙක සැකයක් තියෙනවා නම් විතරයි අපි මූල කර්මත්තාන්ට යන්න ඕනේ සතිය පරීක්ෂා කරන්න ඕනේ සැක නැත්තම් කඩාගෙන අනිකයි තියෙන්නේ. අන්න ඒ දෙක සුද්ධ කෙරුණා නම් ඒ දෙක තමන්ගේ හිතට වද්දාගත්තොත් දැන් මේ ප්‍රශ්න අහන ප්‍රශ්න වල මොන විදිය වෙනසක් වෙයිද කියලා මට හිතෙනවා. ටිකටම සතිය තියෙනවා නම් අපිට ආනපන නැතුණාට ප්‍රශ්න නැහැ. වේදනාවක් තිබුණත් ඊට වේදනාවට ප්‍රශ්න කියලා නමක් දාගන්න නැත්නම් චොක්ලට් කියලා නමක් දාන්න නැත්නම් ජුජුස් කියලා නමක් දාන්න එහෙම නැත්නම් වෙනම හරි ඕනේ නමක් දාගන්න. නම ගැන මට එච්චර ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඔය නම් වනම් දාගන්න කියලා තමයි නිකං අනාගන්නේ. වේදනාවට බලන මොකක් හරි දාගන්න. දෙවෙනි එක තමයි ඒ ඉදිරිපත් වෙන වේදනාවේ කපනකොටන වගේ බැලුවත්, පාවෙන වගේ දැනුණත් තමයි එතන සැකයක් තියෙනවද කියලා බලන්න. සැකයක් නැත්නම් කවදාවත් භාවනා බන්ති නැහැ. කොච්චර හොඳට භාවනා ගියා සැකයේ කියන මේ කඩප්පුලිය කරදර කරනවා. අපේ මුළු ජීවිතේම මෙච්චර කටුක වෙලා තියෙන සැකේ නිසා. සැක නැත්නම් අපිට ඔක්කොමලා සහෝදර සහෝදර වගේ වෙන්නේ ඔක්කොමලා නෑදෑ වගේ වෙන්නේ ගහකොළෙන්වත් අපිට කරදරයක් එන්නේ නෑ. නමුත් සැකයට කිසිම හේතුවක් ඇති එකක් නෙවෙයි. ඒ නිසා භාවනා කරන සැකේ එනවනම් මතක තියාගන්න ඒකටයි කෙලස් කියන්නේ. එහෙමනම් පිළියම් හොයන්න. එහෙම නෑනේ Taman හිතන ඕන දෙයක් බලන්න. හැබැයි අඛණ්ඩ සතියක් තියෙනවා. ඉතින් මේක බලාගෙන යනකොට මට පේන්නේ දිගටම සතිය සාහතික වෙලා තියෙනවා. මූල කර්මත්තානේ ඕ වේදනාව. මේක පිළිබඳ සැකේ පිළිබඳ ප්‍රශ්න තමයි මට අහන්න තියෙන්නේ. දුරු කිරීමටයි මම අර ප්‍රකාශන දෙක දුන්නේ. එක දිගට සතිය තියනවාද කියලා පොඩ්ඩක් බලන්න. මූල කර්මස්ථානේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. දෙක මේ ප්‍රශ්නේ අහන්න සැකේ මොකද්ද මතුවලා තියෙන්නේ? සතිය නැතිවීම පිළිබඳ සැකයක්ද? එහෙම නැත්නම් භාවනා මේ විදිහට බලාකුළු වගේ තැනක ඉන්නවා ආය වේදනාව එනවා ආය අතින් එනවා එතකොට ඉදිරියට යන්න තමන්ට තමන්ගේ ආත්ම ශක්තිය මදිද සැකයක් ඉදිරියට එනවද කියන ප්‍රශ්න දෙක තමයි මට අහන්න තියෙන්නේ. කැමැතිද මේ ලියපෙකන සභාවට කට උතරක් දෙන්න නැත්නම් මේ ඉදිරිපත් වෙන්න එහෙම නැත්නම් මම කියනවා සැකයක් නැත්නම් ඔය මේ කියලා තියෙන දේවල් කොයි එක කෙරුවත් ආර්ය පරිශෙන්ට වැටෙනවා. සැකනම් අපරාධ කාලීනාස්තිවීමක් වෙනවා. ඒ ඉතින් අපරාධයක් නෙවෙයි අපරාධ කියලා කිව්වට අකුසලයක්වත් නැහැ. නමුත් සැක කරන එකෙන් නම් කාටවත් ඇති ලාභයක් නැහැ. නිසක වෙන්නේ එකයි තියෙන එක දිගට සතිය තියනවා කියලා බලන්න සැකේ එනවනම් විතරයි පහුරු ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉදිරියට යන්න. එතකොට Tamanටම Taman පිළිබඳ විශ්වාසය ඇති වෙනවා. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමෙන් අපි ඇති කරලා දෙන බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ඒකට කට උත්තර දෙන්න කැමති නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්න. ඊර්වන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම වේගයෙන් පවතබන විට සිහිය පවත්වා ගැනීම සඳහා දකුණ වම වශයෙන් සිතමින් ගමන් කරමි. ඒට හේතුව මම සාමාන්‍යයෙන් පුරුදු වී සිටින්නේ වම දකුණ කියා ගමන් කරන්නට. පුරුද්දක් වෙනස් කිරීමටත් සිහිය පවත්වා ගැනීමටත් පහසු නිසායි දකුණ වම කියා කියන්නේ. ක්‍රමෙන් ගමනේ වේගය අඩු කරනවා සමගම ඔසවනවා, ගෙන යනවා, තබනවා සිතමින් සිහියෙන්ම සක්මන් කරන්න හැකි වෙනවා. එසේ කිරීම සුදුසුද? කරුණා කරුණු පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේකේ පටල ඉලක්ක මට පේනවා. මේ සක්මන් කරන සත්‍ය ගැන නෙවෙයි ගොඩක් මේ සත්‍ය අකණ්ඩ භාවය ගැන නෙවෙයි මේ හිමීට යනවද හයියෙන් යනවද මෙනෙහි කරනවද නැද්ද කියන එක තමයි විස්තර වෙලා තියෙන්නේ. නමුත් ඒකේ ඉඟියක් පෙන්වන්නේ නැහැ. මේ කරන කටයුතු නිසා එන්නෙන්ද පියවර ගන්න සත්‍ය පවත් ගන්න පුළුවන් වැඩි වෙනවද අඩු වෙනවද? එනිසා මෙනෙහි කිරීම මොක වුණත් ප්‍රශ්නයක් නැහැ. තමයි තේරෙනවා වෙනදට වැඩිය සක්මන්ට හිත වැටෙන ගතිය පියවර වැඩි ගන්නක් ඉන්න පුළුවන් ගතියක්. ඒ කියන්නේ සතිය පවත්වන්න පුළුවන් ගතියක්. ඒක තමයි අපි මිනුම් දණ්ඩ කරගන්න තියෙන්නේ. හයියෙන් ගමන් කරනවද, හිමින් ගමන් කරනවද, එක පියවර දෙකට මෙනෙහි කරනවද, එක පියවර එකට මෙනෙහි කරනවද, තුනට මෙනෙහි කරනවද කියන එක නිකන් උපකරණ ටිකක් විතරයි. මේකේ අර සතියත් සක්මනත් එක්ක යාළු වෙලා හාද වෙලා යන ගතියක් පිළිබඳ වාක්‍යයක්වත් නැහැ. එනිසා මම කැමති මේ කෙනාගේ වන් තහඬ මේ කොයි විදියට යනකොටද Tamanට වැඩි වේලාවක් පියවර සතිය පාත්තන්න පුළුවන් වෙන්නේ කොයි එක මෙනෙහි කරනකොටද වේගෙම යනකොටද හිමීට යනකොටද කියන කාරණාව තියෙනවනම් ඒක අල්ලගෙන මට උත්තරයක් දෙන්න පුළුවන්. ඒ කාරණාවට අදාළව නැතුව තීමාවට පරිබාහිර කොච්චර තොරතුරු තිබුණත් මට හැඟීමක් ගන්න පාරුයි. ඉතින් ඒක නට ඒක අවශ්‍ය නැත්නම් අපි ඊගා ප්‍රශ්න කරමු. අවශ්‍ය නම් කරුණාකරලා ඉදිරිපත් කරලා තමන් අත්දකින්න එක පොඩ්ඩක් අපිට මේ සාක්ෂියක් දෙන්න. එතකොට නඩුව ගන්නව නැත්නම් නඩු විශ්කොත්. දෙවන් සර්ණයි ගත්ත ස්වාමින් වහන්සේ අද අද පාන්දර මා පරයන්කේ බොල්වරට සිටන විට හුස්ම ඉහළ පහළ යාම ඉතා හොඳින් අධ්‍යයනය කරගතිමි. නමුත් විවිධ ශබ්ද සහ කතාබහ ඇසීමෙන් මෙය දිගට කරගෙන යාමට අපහසුය. ශබ්දවලට කන් නොදී සිටියත් ආශ්වාස ප්‍රශ්වාස ආයාසයෙන් ගැනීමට සිදුවන බව තේරුම් ගියේය. මේ අතර උදරයේ උස් පහත් වීම මනමින් දැනුනි. හුස්ම ඉහළට ගන්නා විට එය පිම්බීමද හුස්ම පහළ හෙළන විට හැකිලීමද નિરાයාසයෙන් සිදුවන බව තේරුණි. ඒ නිසා මම දිගින් දිගට ඒ පිළිබඳ අවධානය යොමු කර සිටියෙමි. පිම්බීම හැකිලීම හොඳින් දැනුනි. නැවත හුස්ම නාසිකාග්‍රහයේ හැපීම දැන ගැනීමට අපහසු බව පෙනුනි. ආනාපාන සතිය පැවැත්වීමේදී මෙලෙස ස්ථාන දෙකක් අරමුණු කරගන්නට වරාණ තුලේ එනම් ඒ ඒ අවස්ථාවල අනුරූපව පුළුවන්ද? අවට ශබ්ද නිසා මගේ සිතේ ඒකාග්‍රතාව බිඳෙන බව වැටහි. නැවත යථා තත්ත්වයට ගෙනීමට අපහසු බව දැනේ. මේකට මේ සරලයි ඍජු මේට වැඩිය මේ විකල්පයක් දෙන්න පුළුවන් කිසියම් තැනකට හිතව දැනතො මම දැන් මෙතන ඉන්නවා කියනට හිත තියාගෙන ඉන්න. සත් වෙනවනම් සත් ආනට ආනපාන බේන ආනපාන බාන පිම්බි මෑකිනම් පිම්බි මෑකිලින් බලන්න හිත ඇතුලේ තියෙන බව. කියන පිට ගිහිල්ලා වෙන කෙනෙක් ගැන හිතනව නෙවෙයි වෙන තැනක් ගැන හිතනව නෙවෙයි ඊයේ ගැන හිතනව නෙවෙයි හෙට ගැන හිතනව නෙවෙයි නම් කීකරුකමක් තියෙනවා. ඒ නිසා පළවෙනි පියවර මේ මූලික කමටහන වල පෙන්වලා දෙන්න හදන්නේ වාඩි වෙලා සමමිතිකව සම්බරව සෑහළු වාඩි වෙලා මම මෙතන ඉන්නවා කියන එක සාහතික නම් එයා කොහොමද භාවනාවක ඉන්නේ කොහොමද සතිය තියෙනවා ඒක දියුණු පවුණු කරන්නයි මේ එක්ක ආනාපානට එක්ක පිම්බීම හැකිලිමට දාන්නේ ඉතින් ඒ නිසා මේ දෙවෙනි පියවර පිළිබඳව මට පේනවා සැක තියෙනවා කියලා දෙවෙනි පියවර පිළිබඳව ස්ථිර භාවයක් නැහැ නිසක භාවයක් නැහැ නමුත් පළවෙනි පියවර දැන් මම මෙතන ඉන්නවා මට ඉන්නකොට දැන් නුරුස්නා ශබ්ද වගේක් ඇහෙනවා එනතම මට මෙතන ඉන්නකොට උදරේ පිම්බෙනවා හැකිනවා තේරෙනවා දැන් ඒකට සාපේක්ෂව ආස්වාද ප්‍රසවාසය සම්බන්ධ වෙනවා. මට පිම්බි මහැකිලින් පේනවා ආනාපාන පේන්නේ නැති බවත් පේනවා. මේ ඔක්කොම පුරා එක දිගට සතිය තියෙනවනම් කොහොමඩක්වත් වැඩේ යනවා. ඊගාවට බලන්නේ ආනාපානද පිම්බි මහැකිලිමද සද්දද කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ පළවෙනි පේවර පිළිබඳ නිසක බව සමාදන් වෙලා නැහැ. නිසක බව එළඹ වාසය කරලා නැහැ. ඒක නිසා අර දෙවෙනි පියවරට හිත ධෛර්යය මදිකම තියෙනවා. මම මේ කතා කරන්නේ ධෛර්යයක් දෙන්නයි. මතක තියාගන්න ආනපානිය ළඟට යන්න එපා. පිම්බි මැකිලි මල්ලන්ට යන්නත් එපා. මම දැන් මෙතන ඉන්නවා කියන එක පැයම ඉන්න පුළුවන් නම් ජයග්‍රහණයක් කියලා හිතන්න. එතකොට වෙන දේ කියන්නේ. අරක විය යුතුයි මේක විය යුතුයි කියලා පූර්ව නිගමන තියාගන්න එපා. තිබ්බොත් තමයි ප්‍රශ්න මතුවේ. එතකොට අපිට ආනපානිය ආව සතිය පිහිටනවා. පිම්බි මැකිලිම ආව සතිය පිහිටනවා. මන ආපව. සද්ද ආවම අමනාපව සතිය පිටුනවා. වේදනාව දැනේ අමනාපව සතිය පිටුව. කොහොම හරි ඇඟේ කය ඇතුලේ තියෙනවා නම් අපි වාඩි වෙලා ඉන්න එකේ ලාභයක් තියෙනවා. එහෙම නැත්නම් සතියට පොහොර වැටෙනවා. අන්න ඒක සමාදන් වෙන්න ඒක liverලා බලන්න. ඊගාවට ලැබෙන දේවල් අතිරේක ලාභ, අමතර ලාභ, අතුරු ඵල විදියට පාවිච්චි කරනවා මිසක් මූලික නිෂ්පාදනයේ පාවා දෙන්න එපා. පින්වත් ස්වාමීන් වහන්සේ එක් පරයන්කයකදී ධාතු ගුණ දැනේ නම් එයත් මෙනෙහි කර දැනෙන වේදනා සහ එන සිතුවිලි මම නොවේ මගේ නොවේ ලෙස මෙනෙහි කර නැවත ආනාපානයට සිදෙදීම සුදුසුද එම සිතුවිලි වේදනා මෙනෙහි කරන්නේ එය මූල කර්මස්ථානයට බාධාවක් වන විට පමණි මේ ගැන පහදා දෙනමින් ගෞරවයෙන් දෙපා නමදිල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව නිරතුරු පතමි ඔය තමයි ඇත්තට මේ මූල කර්මත්තාන්ට හෝ සතියට කැපී පේනවන විතර අපි ඕන දෙයක් මෙනෙහි කරන්න යන්න ඕනේ නැත්නම් ඒව ඒව පටලවා ගන්න එපා ගා ගන්න නැතුව ඒව ඇවිල්ලා යන්න අරින්න තමයි පුළුවන් තරම් මූල කර්මස්ථානෙත් එක්ක ඉන්නවා මූල කර්මස්ථානේ නැති වුණත් සතිය තියෙනවා නම් සැක නැත්තම් කෙලිම යන්න අරින්න සැක තියෙනවා නම් විතරක් සතියට බාධා වෙනවා නම් විතරක් අපි ඒ ධාතු මනසිකාරය හොව මොන දේ හරි කමන්නේ නැහැ නම් කරන්න ලේබල් කරන්න යනවා. නැත්තම් පුළුවන් තරම් ඒ වගේ හිත කරදර ගන්න නැහැ කියන වචන මම පාවිච්චි කරන්නේ. ඒවා මොනවා ළඟ තිබ්බත් හිත කරදර ගන්න එපා. Taman යන ගමන ඉදිරියට යන්න ඕනේ. එකයි සහතික වෙන්න ඕනේ නිසක බව. Tamanට සැකයක් නැත්තම් ඉදිරියට යන්න පුළුවන්. ජිරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන සක්මන් කිරීමෙන් පසු පරයන්කයට ආවා. මූලික පිළිවෙත් පිළිපැදීමෙන් පසු ආනාපාන ආරම්භන වඩාත් වඩන්න පටන් ගත්තා. අරමුණෙන් සිත බිඳී ගියේ නැත. නමුත් විටින් විට ආසිතවිලි වලින් ඇතම් ඒවා ඒ අවස්ථාවේදීම සතියට අසුීමත් සමග සිතවිල්ලේ ගලා යාම නතර වේ. ඒ සමගම ධර්මානුකූලව සිතවිල්ලට මුල් වූ අරමුණ මෙනෙහි කළෙමි. ඒ ධර්ම රූපයක් ලෙස එය ඇති වූ නැති වූ බවත් වශයෙන් ඇතම් සිතවිලි එසේ මෙනෙහි කිරීමට තරම් අවස්ථාවක් නැත. සතියට අඩු නොවන අසු නොවන අවස්ථාද වේ. ශබ්ද කුරුළු හඬ ආදියද එසේ මෙනෙහි කළෙමි. විටක සිතේ කිසිම අරමුණක් නැති වූවා වැනිය. නමුත් ඒ බව සතියෙන් දකිමි. අරමුණ මතුවී අරමුණට මුල් තැන දීමට අදහස් කළද සිය වේලාවකින් නැවත අරමුණු ගිලිහි ගොස් ඇත. එහිදී ආනාපාන සති අරමුණ පවා තමා කැමැති පරිදි පවත්වාගෙන යාමට නොහැකි බව පෙනුනි. දීපත් වී ඒ බව මෙනෙහි කළෙමි. ස්වාමින් වහන්සේ මෙම අවස්ථාවේදී කළ යුතු නිවැරදි පිළිවෙතක් පැහැදිලි කර දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. අතට මෙතෙන් එන්නේ හරියට මේ එකයි ක්‍රමයේ නිවැරදි පිළිවෙතක් කියලා එකක් නැහැ. Taman වරද්ද වරද්ද හරිගස් හරිගස ගන්න යන එකයි තියෙන්නේ. මේකෙදි කියවෙන එක වාක්‍යයක් සුද්ධ කරන්න පුළුවන්. වෙලාවක නිකන් අරමුණ නැතුව වගේ දැනෙනවායි කියලා. ඇත්තට අරමුණ නැති එක නෙමෙයි තියෙන්නේ අරමුණු ගණන් ගන්න නැහැ. ඉවරයි. ඒකට අරමුණ නැහැ වගේ තමයි. ලෝකෙ කොච්චර කරදර තිබ්බත් තමන් කරබන හිටපුවා ඉවරනේ. මේ අහකැන්නයි ඔඩොක්කේ දාගන්නේ ගෑ ගන්න. ඒක අරමුණක්වත් අපි සදා ඇවිල්ලා නැහැ. ඒ වමයි නම් ආව වෙන්න ඇති මට වෙන්න ඇති කතා කරන්න කියලා බුලත් සුරස් දීලා කතා කරුවොත් කෙට කොට වෙනවා. ඉතින් මොකටද කෙට කොට කරන්නේ යන්න අරපුවා ඉවරනේ. මගේ ඔය මේ නුවර පාරයිනේ හිටියා මුස්ලිම් යාළුවෙක්. ඉතින් ගෙදරට ගියාට පස්සේ ඔගේ ගියේ හැම වෙලාවෙම වහලා. මම බස් එක යනකොට දකින්න වහලා. දැන් අපි කියවල කල්දාකවත් වහලා තියන්නේ. දොර ඇරලා තියෙන්නේ. ඊට පස්සේ මං ගියාට පස්සේ කිව්වා මොකද එක්කෝ මේ ඊට පස්සේ කිව්වා මඩිබඩු කාරයෝ ඇවිල්ලා කොච්චරක්වත් දොර තට්ටු කරනවා. ඉතින් ඒ නිසා එළියට යන්නේ කරන්නේ පිටිපස්සේ දොරේ. දොර ඇරලා තිබුණොත් කවුරු හරි එනවා මේ පාරේ බඩු විකුණන මිනිස්සු. දැන් අපි ඉන්නේ ගංගවඩවල බයියෝනේ. අපි මෙතන කවුරු එනවද? හරි ආසයි අපි. ගෙදෙට කවුරු හරි කවුරුත් එන්නේත් නැහැ. දොර ඇරලා තියෙන්නේ. ඊට පස්සේ කෝ ඔයගොල්ලෝ ඉන්න පැත්ත ගම අපි ඉන්න නගරේ. ඒ නිසා අපි දොර නිතරම බහලා තියෙන්නේ. මොකද නැත්තම් එක එක නා එක නා ගෙට එනවා. ඉතින් දොර ඇරලා තිබ්බොත් තමයි ගෙට එන්නේ. ඉතින් ඔය අරමුණු අපි හිතනවා මේ ඔක්කොම මට කතා කරන්න එන්නේ කියලා. පිස්සු ඔයගොල්ලෝ එච්චර වැදගත් කට්ටිය නෙවෙයි පිස්සුද? ඊමේ පාරේ යන කට්ටිය. ඒ ඔක්කොත් එක දාගෙන එයාගේ නංගන් අහගෙන ඩෙන්ටි කාඩ් චෙක් කරන බන්නවා ඒ මනුස්සයා ගෙටෙන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ බඩියුක නණ්ඩාපු කට්ටියට. ඉතින් ඕයගේ ප්‍රශ්නයක් තියෙදි බුදුහාමුදුරුවෝ කොහොම මේක කියලා දෙන්නේ? කිට්ටුවක ළඟින් යන්න බෑ කොල්ල බබා වගේ. ඒකල කියනවා අර මගේ ගේ හැප්පුණා මෙයා මගේ හැප්පුණා අනම්මන ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා පොල් තෙල් ටිකක් ගන්න හිතපන්. කොහෙද පොල් තෙල් ගන්න තියා අර හැප්පෙන ගන්නට ලාභයි. ඒ තරමට ඉඳාදී. ඒ නිසා එකම දෙයයි තියෙන්නේ හිත කරදර ගන්න එපා. මුද්දට මතක තියාගන්න අපි එච්චර වැදගත් මිනිස්සු නෙවෙයි. ඔය එනේ ඔක්කොම අපෙන් කිසිම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අපේ ප්‍රශ්න තිස්න කට පෙර ඉඳදී අපි ළඟට එන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ නිසා ආපු කට්ටියට එහෙම යන්නයි. ඊනක දුක කරද මේ අරමුණ නැති හිතක් නෙමෙයි මේ තියෙන්නේ. අට උණු කොච්චර තිබුණත් ගාලල්ලා. එච්චරයි කියන්නේ. ඒ කලාව තමයි පුළු පුළු විපස්සනාම කියන්නේ එච්චරයි. ඕවා ගිවෙන්න අරපන්, ඕවා වැය වෙන්න අරපන්, ඕවා ඛේ වෙන්න අරපන් එතකොට ඒව ගැන කරදර නැහැ. ඉතින් අපේ සාමාන්‍යයෙන් කියන්නේ දරුවන් ඇති අම්මාලා, දරුසොරතල් පෙන්නාලා, දරුවන් නැති අම්මාලා නිකන් සිටිති බුම්මාලා කියලා. දරුවෝ නැතිකම නිකන් බුම්මගෙන ඉන්නා වගේ කතාවක් තියෙනවා. බුදුහාමුදුරු බුම්මන්න තමයි උගන්වන්නේ. දරුවෝ ඉන කට්ටිය එකෙන් කරදර ගනි. උඹ කරදර ගන්න එපා. හිටියත් දරුවගේ කරදරත් ගන්න එපා. පුළුවන් නම් දරුවන කරදරයක් වෙලා හිටපන්. ඉවරයි. මේක එහෙම නෑ අර අහල පහල දේවත් ඔක්කොම ඇඟේ දාගෙන මම හරි වැදගත් කෙනෙක් ඒ මම ළමයි ළඟට එන හැම කෙනාට මම උත්තර දෙන්න ඕනේ මමත් පොරක් කියලා හිතන්නේ ඒ තරමට කෙලෙස් දෙකකට තුනකට කරලා බලන්න ගණන් නැතුව ඉන්න බලන්න ඒතකොට ඉන්නේවත් නැහැ ඊට පස්සේ ආන ඒක වැඩක් නෑනේ බීඩියට වෙන ගායනා කරා වගේ මොනවාක්වත් ගණන් ගන්නෑ ඉතින් බුදුජානනාචෝ නිරෝධ සමාපatti අවුරුදු දවස් 7ක් හිටිය කියලා කියන්නේ මොකද්ද මොකෝ යරි සත්‍ය තිබුණ නැද්ද ආව්ව වැස් පෑවුවේ නැද්ද වැස වැසේ නැද්ද අකුණු කිට්ටුවේ නැද්ද එකක්වත් ඇහිලා නැහැ අහන්න කෙනෙක් නැහැ දුගදරේ කිතන එක නෝන්ජල් කමක් කර ඇරිලක් මේ කැක්කමක් නැතිකමක් හැංගීමක් නැතිකමක් කියලා ඔක්කොටම කියනවා එන්න ඉතින් කරදර තමයි එන හරියක් එන්නේ ඒ නිසා මේ වාක්‍ය ලියන වෙලාවේදී තිබුණ මානසිකත්වයේ බලන්න කරදර නැතිකම නෙවෙයි ප්‍රශ්නේ අරමුණ නැතිකම නෙවෙයි දේ වෙලා තියෙන අරමුණ තුමට අපි ගණන් ගන්නෑ ඒක තමයි ටික ටික කියන්නේ භාවනා කරන කියන්නේ ඇස් දෙක වහගෙන පොඩ්ඩක් ඉඳපන්. එතකොට ඇහෙන් එන කරදර නැති වෙයි. කන් දෙක වහින්න සොද්ද නැත්නම් ඵලයක්. අතපය හොල්ලන්න එපා. කන් දෙක බලන්න එපා රස බලන්න එපා. මේ ඉබේ සීසන හුස්ම විතරක් ඒකට විතරක් අරමුණ අඩු කරලා ඒක දිහාත් බලන්න ඒකත් ගෙවෙන්න අරපන්. දැන් මොකද වෙන්නේ? අරමුණු තිබුණාට ඉත් දෙන්නේ නැහැ. අරමුණ තිබුණාට රිද්දන්නේ නැහැ. අරමුණ තිබුණාට හිත කරදර ගන්නෙ නැහැ. ඉබ්බ කට්ට ඇතුළට ගිහිල්ලා ඉන්නවා. ඉන්ද්‍ර ඔක්කොම අකුලගෙන ඇතුළට කරගෙන ඉන්නවා. හැබැයි අර ඉන්ද්‍රයන් එළියට දාගෙන ඉන්නාටත් වැඩි අවදියෙන් ඉන්නේ. නමුත් මේ එකකින්වත් එක ප්‍රතිචාර කරන්නේත් නැහැ. ඒව ඇවිල්ලා ආපු පාර දිගේ යනවා. ඉතින් ඒක තමයි මේ ලෝකේ හැදලා නෙමෙයි කරන්නේ. හිත හැදලාමයි කරන්නේ. ඉතින් ඒකට මේකේ හොඳට තොරතුරු ලැබිලා තියෙනවා. සමහර වාක්‍ය ලියවිලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න ඕනේ අරමුණු වල නෙමෙයි කෙලස් තියෙන්නේ. ඒ අරමුණු ඔඩොක් වේදාගනින්නේ. ඒවට ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැති කලාවක් විදියට පුරුදු වෙන්න. තිබුණට හිත් කරදර ගන්න නැති වෙන්න. තිබුණට ඒකට ප්‍රතික්‍රියා නොකරන්න. තිබුණට ඒව මම මාගේ කියලා ඇඟේ දාගන්න නැතුව කරනකොට කරදර තිබුණාට ප්‍රශ්නයක් එන්නේ නැහැ. කරදර වලින් කරදරයක් වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ දීර්ඝ කාලයක සිට විදර්ශනා භාවනාව කරන මාහට ගැඹුරු සමාධියක් ඇත. දැනට මම පරයන්ක භාවනාවේ යෙදෙන විට මෙම සමාධිය වඩ වඩාත් ගැඹුරකට ඇදී යනාස්සේ දැනේ. එවිට මට ඊට දැඩි බියක් දැනේ. එවිට මම භාවනාවෙන් නැගිටිමි. ගෞණීය ස්වාමින් වහන්සේ මෙම தත්වයට මම මොහොන දෙන්නේ කෙසේද? ත්වන් සර්ණයි. මම යට ප්‍රශ්නේ උත්තර දෙන්න බෑ. ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී සුවය හා මම ඉන්නකම් ওই ප්‍රශ්න උත්තර හිටිනවා මම කැමති නැහැ නිදහසට මම කැමති නැහැ නිවනට මම කැමති නැහැ විවේකී තැනකට මම කැමති නැහැ කරදර නැත්තට මමයට ඕනේ කොහෙන් හරි කරදර හැබැයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන කමෙඩික කරදර නැතුව ඉතින් මමයා තමයි හරසයි මම කොහොමද බේරෙන්නේ කියලා මාට බේරුමක් නැහැ නිසා බලන්න මෙන්න මෙතන කියලා මේ නිදහස එනකොට විවේකේ එනකොට උදකලා වෙනකොට විශ්‍රාම එනකොට හරස් කපන එකට මමයා කියන්නේ අන්න උගේ කණින් අල්ලගන්න එන වෙලාව. ඒකල කියන්නේ තෝ තමයි මමයා කියන්නේ. දැන් වෙලා තියෙන්නේ මමයාට ඔටුන්නක් පලන්දලා සිංහාසනයක තියලා රජකම් බාර දීලා එයාගේ විනිශ්චය අහනකොට ඊගෙන ওই පැත්තට යන්න එපා. හරි භයානකයි. ඉතින් ඒ නිසා අපි ඔටුන පලන්දපු නිසා තමයි මම අපිට කරදර කරන්නේ. එනිසා මේ මම ආයේ නිර්වචනය කරන්න තියෙන හොඳ ප්‍රකාශයක් මේකේ තියෙන්නේ. මට මම ළඟ ඔකට උත්තර නැහැ. ඔබේ මම ආසරණ කරන එකයි කරන්න තියෙන ලෑස්තිලා යන්න. බුදුහාමරගේ ධර්මයේ අවුරුදු 2600ක් පරණ වුණාට කිරිගහට මොල් ගහින් යනවා වගේ ප්‍රත්‍යක්ෂයි. නමුත් වෙලා තියෙන්නේ මමයා කැමති නැහැ නිවන් දකින්න. විවේක වෙන්න විශ්‍රාම වෙන්න එයා කැමති වැඩ බහුල කාර්ය බහුල ඊටා වැඩගත් වැඩගත් කෙනෙක් බවට පත් වෙන්න. භාවනා කරනකොට පැහැදිලිව පේන නිසා හොඳට මතක තියාගෙන යන්න. මම එයා දකින්නකොට අල්ලගන්න. මෙයා තමයි මේ විනිශ්චයකාර තත්ත්ව දෙන්න හදන්නේ. අධිකාරී ශක්තිය ගන්න හදන්නේ. මම තමයි තකතිරුකමට එයාට විනිශ්චයකාරකමක් දෙන්නේ. අධිකාරී ශක්තියක් දෙන්නේ. එතකොට එයා මං විදිහෙන් දෙන විනිශ්චය කවදාකවත් මගේ හිතසුව පිණිස නෙවෙයි. එයා ඇති කරන්නේ බලය තහවුරු කරන්න. වීකිට නෙමෙයි. ඒ නිසා මේකට ලෑස්ති වෙලා යන්න. එතකොට තේරෙන්නේ මේ දෙක කලුත් නිවර තිබිලා තියෙනවා. දොඩ තට්ටු කර කර. ඉතින් අපි දොර ඇරලා නැති එකයි වෙලා තියෙන්නේ. නිවන ඇත්තට ඈත තියෙන එකක් නෙවෙයි විවේකයේ ඈත තියෙන එකක් නෙවෙයි. මේ මමයට රජකම් බාර දෙන තාක්කල් මම මා බිනිච සභාවේ ඉන්න තාක්කල් ඉස්සරහ ගමනක් නැහැ. ගෞණීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල හොඳින් වැඩි යන තැන මාහට අවබෝධ වන්නේ බඩේ පිම්බීම හැකිලිම වශයෙනි. එසේ බැලීමේදී පිම්බීම හැකිලිම මුල මැද අග අවබෝධන අතර විදීමක් ඇති විට වේදනාවක් වශයෙන්ද ඒ ගැන සිතන විට සංකාර වශයෙන්ද වැටහේ. සිත වෙනත් අරමුණක් කරා ගිය විගස දැනගනී. ඊට පසු නැවත ඊතා ඉක්මනින් තම කමටහනට යොමු වෙමි. මේ ආකාරයට භාවනාව කරගෙන යාම නිවැරදිද? වැරදිද? ඔබ වහන්සේද මේ භවයේදීම උතුම් වූ නිර්වාණ අවබෝධ වේවා. මේ ප්‍රකාශෙත් අර වැරදිච්ච තැන ඉඳලා නැවත කර්මතහනට එන පැටලිච්ච තැන ඉඳලා නිවැරදි කරගන්න තැන ගැන විස්තර කතා කරන්නේ එතකොට තමයි තේරෙයි කොච්චර ජීවිතය කියනක සරල වැඩක්ද මේ කතා කරනවා කියන එක හරි කොච්චර ලේසිද කියලා පැටලිච්ච දේවල් කතා කරන්න ගත්තොත් අමුතු සංකීර්ණ භාෂාවක් ඕන වෙනවා පැටලිච්ච තැන ඉඳලා අපව හදන එක ගැන එක වාක්‍යයක් තියෙනවා අන්නේ වාක්‍යයට අදාළ තව තොරතුරු හොයන්න කොහොමද ඒක වෙන්නේ කියලා බලන්න ඒ ගැන විතරක් කතා කරන්න ගියොත් සැක නැති වෙයි සතිය දියුණු වෙයි කතාව අඩු වෙයි එතකොට <clears throat> ඉදිරි ගමන ඉක්මන් වෙන්න පටන් ගන්නවා ඒ නිසා අවධාරණය කරලා පෙන්වන්න තියෙන්නේ පැටලිච්ච තැන ඉඳලා නැවත අරමුණට ගන්න වැඩ පිළිවෙල මේට වැඩි අවධාරණයෙන් බලන්න ලෑස්තිලා යන්න. ගෞණීය ස්වාමීන් වහන්සේ මම භාවනාව සඳහා යොමු වී දැනට වසර 4ක් ගත වෙනවා. ඒ ගත වූ කාලය තුළ ජීවිතයේ සරලත්වය දිනෙන් දින අත්දකින්නට මට හැකි වුණා. හිස් වචන කතා කරමින් ගෙවන කාලය අසු අඩු වුණා. හිතවත් අය සමග ඇති ලබැඳියාව අඩු වුණත් යුතුයකම් ඉටු කිරීමට පසුබට වෙන්නේ නැහැ. ඒත් මා සමහර ස්වාමින් වහන්සේලාගේ බණ අසද්දී අසන්නට ලැබුණා. අද භාවනා කරන්නට යන අය බොරු ආටෝපයක් මවාගෙන ජීවිතයක් ගෙවන්නට උත්සාහ කරනවා. ඒත් විශාකාව අනේ පිට සිතුවන් ව්‍යාපාර පවත්වා ගනිමින් දරුවන් බොහෝ ගණනක් හදමින් මේල පළඳනාව වැනි වටිනා ආභරණ භාවිතා කරමින් ජීවත් වුණා කියලා දේශනා කරනවා. එසේ අප අවබෝධයෙන් ජීවිතය ගෙවන්නට උත්සාහ කිරීම වරදක්ද? කරුණාවෙන් පහදා දෙන්න. මානම් අත්විඳින්නේ මේ ධර්ම මාර්ගයේදී નિરાයාසයෙන්ම ඒවා අපේ ජීවිතයට එකතු වන බවයි. මේ පිළිබඳව ඔබ වහන්සේ දන්න අදහස දැන ගැනීමට කැමැත්තිමි. ඔබ වහන්සේට උතුම් නිවන පතමි. මේකට තියෙන පොඩි කාලයයි විතරයි ඕන කරන්න වැඩි කරගෙන යන්න. ඒ හැමදෙකෙන් වැඩිත් තියෙනවා එතකොට. ඕන දෙයක් කරන්න පුළුවන් ඕනම කාර්යබහුල ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒකෝට තමයි තේරෙයි මේ භාවනා කරන මුල් කාලේ විතරයි අඩු වේගෙන් ලෙඩෙක් වගේ නිස්සද්දව, tempත්ව සතියෙන් කටයුතු කරන්න ඕනේ. ඒක අල්ලගත්තට පස්සේ වෙන ඕනේ දඟලන කෙනෙක් වගේ කටයුතු ඔක්කොමත් කරන්න පුළුවන් අතර Tamanට ඒ සතිය අරසාවක් ලැබි. ඉතින් ඒ නිසා රාහම්ද්‍රු කියන එක අහක දාන්න එපා. ඒ රාහම්ද්‍රු කියන එකත් ඉන්න හැබැයි පොඩ්ඩක් අල්ලින්න මේක පොඩ්ඩක් පටල වුණාට පස්සේ ඔය අනික් කටට වැඩිය ඒ ඕන දෙයක් කරගෙන යන්න පුළුවන්. සතියේ තරම්ම අසීමිත කල්යාණ මිත්‍රෙක් ඒ වගේම මේ සුභසිද්ධිය සලකන දෙයක් හැකියාවල් කවදාකවත් අඩු වෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ වැඩි වෙන නිසා පටන් ගන්න කාලේ අර කාර් එක පුරුදු වෙන කාලේ වේගය අඩු කරලා පෙදරනේ පුරුදු කරන්න කියන්නේ. ටයිප් රයිටර් එක පුරුදු කරන කාලේ අකුරු දෙකේ වචන ගහලානේ පුරුදු කරන්න කියන්නේ. පුරුදු කරාට පස්සේ ඕන මේක කියන්න පුළුවන්. ඒ නිසා අරහමතු කියන බණ අහන්න පොඩ්ඩක් පමා වෙන්න. පමා වෙන්න කියලා කියන්නේ සතිය නැති කරන්න කියන එක නෙවෙයි. ඒ අහමතු කියන දණ්ඩ අරගෙන යන්න පුළුවන් සතිය. බය වෙන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ මට දැනගැනීමට අවශ්‍ය සෝවාන් මාර්ගස්ත පුද්ගලයායි සෝවාන් පලස්ත පුද්ගලයායි දෙන්නෙක්ද එක්කෙනෙක්ද ඒ පිළිබඳ පරිපෑන්දිලි කිරීමක් කරන්න මෙන් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. ඒක ලේසි තමන් කරලා බලන එක. මේක එක්ක නාර කියනවා ඉන්නවට වැඩිය. ඒ නිසා දැන් මාර්ගයේ ඉන්නේ ඒ මාර්ගයේ ඉවර වෙන තැන තමයි ඔය කතා කරන්නේ. ඒ නිසා මෙතන ඉඳද්දී එතන ගැන කතා කරන්න ගියොත් මෙතනත් පයිපක් කිල්ල වැටෙනවා. ඒ නිසා තීන තීන තැන හොඳට ස්ථිර කරගෙන යන්න. එතකොට බුරුම් භාෂාවෙන් කියන්නේ පාරිවරිච්ඡාම ගම. මේ පාරේ ඉඳගෙන ගමට යන තැනයි පාරේ කෙලවරයි හොයන්න කල්පනා කරමින් ඉඳපා. විශේෂයෙන්ම මගේ භාවනා වැඩමුළුවට ගියාට පස්සේ මේ වගේ චින්තාමය ඥාන ඔළුවට දාගෙන අපි මේ හෙට්ටු කරන්න යන්න එපා. හෙට්ටු කරන්න ගිය ගමන් භාවනා නිකම්ම නිකම් පහත් තත්වයකට වැටෙනවා. ඒ වගේම ප්‍රතිඵල අපේක්ෂා අදා ගන්න ගතියක් තියෙනවා. ඒක නෙමෙයි තබන තබන පියවර පාසා මාර්ගයේ ඉන්නේ කියලා දැනගෙන හොඳට සතියෙන් ගත කරන්න. එතකොට ওই ටික Tamandම තේරුම් ගන්න පුළුවන්. මේවා උද්දු sannivedana ප්‍රශ්න. භාවනාවට අදාළ ප්‍රශ්න නෙවෙයි. සංනිවේදනය අවශ්‍ය නැව කාටද කියලා දෙනකොට නමුත් මම මේ මල්ලෙන් ගහලා යන්න හදන්නේ මාර්ගය ගැන හොඳට සාහවුරු කරගන්න. එතකොට ඵලය ගැන මේ Tamanට අත්දැකීමෙන් ලබන්න පුළුවන්. ඒකට නිකාර වීලු කතාවක් තියෙනවා මේ සක්‍රදේවේන්ද්‍රයාලු මිනිස්සු මැව්වේ සත්තු මැව්වේ මවන වෙලාවේ එක එකාට එක එක උපකරණ දුන්නලු ඌරට දුන්නලු නඟුලක් දීලා හාපන් කිව්වලු මීයට කපන්න දුන්නලු ඉතින් අන්තිමට මතුරුවාට කිව්වලු අපිට කටුවේ මිටිය තියෙන කියලා ඌ ගෙදර ගිහිල්ලා බලනකොට කටුව විතරලු තියෙන්නේ ඊට පස්සේ විචාරට කම්ප්ලේන්ට් එකක් දාලා රක්ෂිතජිරු කාට කියලා කිව්වලු දෙවෙනද කටුවේ මිටිය දෙන්නම් කියලා කිව්වා කටුව විතර තියෙන්නේ මිටිය නෑ කියලා උඹ කටුව තියපන් මිටියෙන් වදී කිව්වලු ඒක මාර්ගය සම්පූර්ණවට ඵලය ලැබෙනවා උඹට තියෙන කට්ට තියෙන එක විතරයි. ඒකට මිටිය ඒ අයිති එක අනිත් එක නගාව තියෙන මිටියෙන් වැඩි උඹ වැඩි කරපන් කියලා. ඒ නිසා ඔයගොල්ලෝ මාර්ගය ගැන වග බලාගන්න මම ඵලය ගැන මම පස්සේ කනට ගහනකොට තීරුම් අරගන්න ඔන්න මිටියෙන් වදිනකොට දැන් ඵලය ලැබිලායි කිය. නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම භාවනාවෙන් සිත එකඟ වූ පසු ඉන්වා හෝ දන්නවා යන්නෙන් භාවනා කිරීමේදී ඉන්වා යනුවෙන් ශරීරයේ පුරාම සිත දිව විය යුතුද එසේ නැත්නම් ඉන්න බව දැනෙමින් සිටීම පමණද අප විසින් කළ යුත්තේ යන්න අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනෙමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. මේක ගිය පාරත් අපි වැඩමුළුවේදී කීප වතාවක් මතක් කරා භාවනා කරන යන කෙනා සත්‍ය පිටවන්ට යන කෙනා උපමාවට ගත්තොත් මූදු වෙරළකට ගිය මිනිසෙක් වගේ ඒ මිනිසට ගියාම තුනී බොහොමදී තුනී වතුරේ රැළ බිඳිලා යන පෙරලත් පේනවා. ඈත ගැඹුරු වතුරේ සිටියත් පේනවා. සාමාන්‍ය මුහුදු වෙරළට ගිය මිනිසයා තුනී වතුරේ රැළ බින්දින එක තමයි ගොඩක් වෙලාට මුහුදු වෙරළ වශයෙන් දකින්නේ. එයාට අර සිටිජේ පේන්නේ උදේ ඉඳලා ඇඳ වෙනකන් එක විදියට තියෙන ඒකාකාර දෙයක්. ඒක ඉතින් එච්චර මහා ලොකු දෙයක් දකින්නේ නැහැ. ආසයි පොළොවයි එකතු වෙන තැන කියලා කියනවා. භාවනා කරන එකනත් ගියාට පස්සේ රැළ බින්දිනවා දකින්නවා කියන එක තමයි ආශ්වාස ප්‍රශ්වාස දකින්නවා කියන්නේ. පිම්බීම ඇකිලිම දකින්න. ශබ්ද ඇවිල්ලා යනවා. මේක හොඳට මේ ඔක්කොම ගණන් ගන්න තුව ගියාට පස්සේ යෝගාචර දන්නේම නැතුව අර සිටිජීමට යනවා. එතකොට මුදේ ඉඳලා උදේ ඉඳලා හැන්ද වෙනකන් එක ගානට තියෙන කම්පන චංචල නැති උච්චාවච නැති සිද්ධි බහුල නැති එකක් තියෙනවා. මේක බලලා අරක බැලුවත් එකයි මේක නොබලා අරක බැලුවත් එකයි දෙකම බැලුවත් එකයි ඕනම වෙලාවක අපේ ඇඟේ සිටිජී හා සමාන ඒකාකාර ගතියකුත් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස වගේ කම්පන චංචල වගේකුත් තියෙනවා. කම්පන චංචල තියෙන්නේ වතුර නැති තුනී තැන. අතට ගැඹුරු තැන නිශ්චලකමක් තියෙනවා. ඒක නිසා මේ යෝගාවචරයට පුළුවන් වාඩි වෙලා කිසිම අරමුණකට හිත නොයදා ඔය සිතිජේ ඉමදිහා බලාගෙන ඉන්න. ඒකට කියන්නේ මම වීමි. එනතම් භවය. ඉතින් ඒකට තියෙන ලක්ෂණ තමයි හොඳට පట్టල වාඩිලා සම්මිතිකව සැහැල්ලු වෙලා මැරිලා නැති බව බලන්න. නිින්ද කියලා නැති බව බලන්න ක්ලාන්ත වෙලා නැති බව දකින්න. එතකොට පෙනේ ඒක බවට මොකද්දෝ සංඥාවක් තියෙනවා. උදෙත් එකයි, හැන්දෑවෙත් එකයි, පිම්බිමිත් එකයි, හැකිලිමෙත් එකයි, ආශ්වාසෙත් එකයි, ප්‍රශ්වාසෙත් එකයි. හැබැයි මේක හරි ඒකාකාරයි. හරිම කම්මැලි. හරිම නීරසයි. හැබැයි බිම්බි මහැකිලිම තියෙද්දි ඒක බොහොම ගැඹුරින් තියෙන එකක්. ඒ නිසා මේකද බලන්න ඕනේ, ඒකද බලන්න ඕනේ කියලා ප්‍රශ්න දෙකේදී කියන්නේ දෙකම එකම චිත්‍රයේ පැතිකඩ දෙකක් විතරයි. එකම මොහොතේ තුනී වතුර සහ ගැඹුරු වතුර. එහෙම නැත්නම් චිත්‍රයක් ඇඳලා තියෙන එකේ canvas එක මේකයි චිත්‍ර මේකයි කියලා දෙකක් තියෙනවානේ. චිත්‍රේ බොහොම තුනී එකක්. චිත්‍රයක් අඳින්න බෑනේ canvas එක නැතුව. කෙනෙකුට කියන්න පුළුවන් මම බලන්න ඕන canvas එකද චිත්‍රද කියලා. ඒ වගේ මේක යට දෙකට බෙදා ගන්න හැදුවට මේක දෙකට බෙදන්න පුළුවන් එකක් නැහැ. ඒ කම්පන චංචල සහිත ආශාස් ප්‍රසවාසයේ තියේදී තර නිශ්චලකම තියෙනවා. දවසක ලකින්න මේ දෙකම දකින්න පුළුවන් මේ දෙකම අනුන්ගේ දෙයක් වගේ බලනවා. පිට තියෙන එකක් වගේ බලනකොට ওই පවතින බවට ලකුණකුත් තියෙනවා. මේ ආස්වාද ප්‍රසවාස කියලා කම්පන චංචල රැළගෙඩි බින්දෙන තැනකුත් තියෙනවා. දෙකම එකම චිත්‍රය. බොහෝ කල් ඇසුරු කිරීමෙන් මේ දෙකම චිත්‍රයත් එක්ක කැන්වස් එක දකිනා වගේ දකින්න පටන් ගත්තට පස්සේ ඉරියව්ව වෙනසක් නැහැ. දවසේ වෙනසක් නැහැ. භාවනා මධ්‍යස්ථානයේද gedarada කියලා වෙනසක් නැහැ. ස්ත්‍රීද පුරුෂ කියලා වෙනසක් නැහැ. පැවිදිද උපවිදි වෙනසක් නැහැ. මේ දෙක උපන්දා ඉඳලා තිබුණු දෙයක්. හොඳට මේක තව මේ තියෙන අත්දැකීම හොඳට තැම්පත් වෙන්න අරින්න. එතකොට එක දී ඇති චිත්තක්ෂණයක සිටිජියත් බලන ගමන් රැළගෙඩි බින්ද නැතිත් බලන්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ මේ දෙක වෙන් කරලා මෙනෙහි කර කර කරන දෙයක් නෑ. එකම චිත්‍රේ කොටස් දෙකක් කියලා තේරුම් ගත්ත දවසේ ආතතිය නැතිලා යනවා. ලිඛිත ප්‍රශ්න ඉතින් අවසානයි. ඔව් හරියටම මගේ වෙලාවත් හරි. එතකොට තව කාට හරි වෙන ඊට අමතරව මේ සභාව වශයෙන් කතා කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපිට තියෙන විනාඩි 5ක් විතර කාලේ එහෙම නැත්නම් අපිට පුළුවන් ඒක සක්මන් භාවනාවට යොදවන්න. එතකොට මෙතනින් අපි ප්‍රශ්න විචාර සචිව විචාරාත්මක සචිවරය સમાપ્ત කරනවා. අපි එතකොට තුනට එකතු වෙනවා. මේ සක්මනකට පස්සේ සාමූහික පරියන්කයකට. කොට පේන වෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන්න තියනවාද? ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ටික වෙලාවක් ඉන්නකොට ඉන්න වෙලාවේදී අරමුණක් එක්ක ඉන්නවා ඊට පස්සේ ටික වෙලාවකින් වෙනත් අරමුණක් එනවත් එක්කම නිදිබර ගතියට එනවා ඒ එනවත් එක්කම ආයපාරක් නිදිබර ගතියත් එක්කම සිහියට සතියට ඇවිල්ලා ආයේ සතියේ ඉන්නවා ආයේ ටික වෙලාවකින් හොම යනකොට ආයේ වෙන අරමුණක් එනකොට ආයේ නිදිබර ගතියට එනවා ඒ එක්කම ආයේ අරමුණට පැමිණෙනවා. එහෙමම ගොඩක් වීරියක් කරනවා. එතකොට සමහර වෙලාවට පොඩි මහන්සියක් වගේ දැනෙන ගතියක් තියෙනවා. අර විඩාවක් වගේ. අර අරමුණෙන් පයින්කොට ආය ගන්නවා, මෙහෙට ගන්නවා, නිදිබර ගරියට වැටෙනවා. ඒ තත්ත්වේදී මොකද්ද කළ යුතු දේ? කියන එක දැනගන්න. මම ඉස්සෙල් ප්‍රශ්න දෙකදී විශ්ව කරපේක නිදිබර ගතිය ඉඳලා අරමුණට එන වෙලාවක් දක්වන්න පුළුවන්. එහෙම. අරමුණේ ඉඳලා නිදිබර ගතියට යනවා නම් සත්තනම් ඒක වෙන දෙයක් නම් නිදිබර ගතියක ඉඳලා තමන්ගේ පාන්නකින්තරව අරමුණට එන වෙලාවක් ඒක හරියට උදේ පාන්දර නැගිටින වෙලාවක් මොන වුණත් දන්නේ කල්ලාතුව දැන් මම අවදි වුණා දැන් මෙතනින්ල මට විස්තර කියන්න පුළුවන් හැබැයි දින්දාරින් හරි විස්තර මතක නැහැ ආන්‍යෝගේ භාවනාදී නැගිටිල්ලක් වෙනවා අන්න ඒ චිත්තක්ෂණය අන්න ඒ මල පයින් තැන අන්නේ එලිපත්ත පයින් තැන අන්නේ ඉර පයින් තැනට සම්පූර්ණ අවදි වෙන්න හිතාන යන්න. ඇත්තට අවදි වෙන එකක්. ඒ අවදි වෙන තැන අවදි වීම තමයි මං නිරීක්ෂණය කළ යුත්තේ. ඒක තමයි මට හම්බෙලා තියෙන අභ්‍යාසය කියලා නීතිපර වෙන එක හොයන්න යන්න එපා. නීතිපර තැන ඉඳලා නැත්නම් නන්නත්තර වෙච්ච තැන ඉඳලා අරමුණට එන එක සතියට වැටෙන තැන බලන්න ඒක බලන්න නම් මේට වැඩිය අවදියකින් මේට වැඩිය ලෑස්තියකින් යන්න ඕනේ භාවනාව. නිදිවර වෙනවත් එක්කම දැනගන්න නිදිවත අරමුණ තැම්පත් වෙනවත් එක්කම දැනගන්න නිදිවට ඇටෙනවා. ඒක මට වලක් කරන්න බෑ. නමුත් මේ නිින්දේ ඉඳලා අවදියට එන තැන. තේරෙනවද එහෙම කියනකොට? එතකොට මේ නිදිමත කියන බාහිර අරමුණ හසුරුවන හැටි මම මේ කියලා දෙන්නේ. සද්දයක් වෙන්න පුළුවන්, ඒක නිදිමතක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න පුළුවන්. යන්නේ ගැන දඟලන්න එපා. එතන ඉඳලා ආපහු නැවත තමන්ගේ gedette එන හැටි මූල කර්මස්ථානට එන හැටි සතිය පිහිටවන හැටි බලන්න ඒක පරියන්කෙදී විතරක් නෙවෙයි ඕන තැනකදී බලන්න බලනකොට තේරෙයි ඒ සඳහා ඒක බලන කෙනා නිතරම තිරියම් වෙනවා බලන කෙනා හැම වෙලාවෙම නැවුම් මනසක් ඇති වෙනවා ලදරුකමකට වැටෙනවා තරුණ වෙන ගතියක් එනවා කන බින්ද මොකුත් නැහැ තමන්ට තමන් දෙස් දෙන ගතියකුත් නැහැ වෙහෙසකුත් නැහැ මොකද ඒක පාට ඩක්කාලා මේ අවධියක් තියෙන. අන්න ඒකට ඒක හොඳට දැක ගන්න. ඒක මුලමඳාක හොඳට දැක ගන්නා සුළුව ඒකට කියන ලෑස්තිලා යනවා කියන වචනේ තියෙන. ලෑස්තිලා යන්න ගියාට පස්සේ භාවනා මේට වැඩි ඉහළ තලයකට, සක්‍රීය තලයකට වැටෙන්න පටන් ගන්නවා. ඒකේ විවෘතව වැඩි කරන තැන තමයි හැමදාම නිදාගන්නේ නිදාගෙන ඉඳලා ඇහැරෙන වෙලාව ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හිත ඇහැරෙන වෙලාව සහ ඇහැ අරින වෙලාව කියන එක දෙකට කඩලා හිත ඇහැ හිත ඇහැරෙනකොටම සතිය පිටලා ඇස් දෙක අරින එක සතියෙන් කරන්න කියලා. එතකොට මේ පුංචි වැඩ දෙකට කඩනවා. හිත අවදි වෙච්ච එක එකක් අවදි වෙච්ච හිතෙන් තමයි ඇස් දෙක අරින්නේ. ඊට ඉස්සෙල්ලා සතිය පිටවල. ඒ කියන්නේ thin slicing of time. කාලේ ඊටාම තුනී පතර වලට පෙති ගන්නවා. පෙති ගහලා අවදි වීම කියන එක අවදි වීම එකක් දැන් අවදි බව දැනගන්න එක කියනවා. එතන මේක නැවතත් මේකට කියන්නේ රීෆයි කරනවා කියන නැත්තම් ස්ථාවර කරගන්නවනේ. දන්න තැනලා දන්න තැනට ආවා. දන්න තැනට එන එක එකක් ඒක තහවුරු කරලා සීල් එකක් ගන්න තරක් තියෙනවා. වැඩි හරි කියලා. ආන්න ඒ ටික බලන්න එතකොට පුදුම අවධියක් එන්න පටන් ගන්නවා ජීවිතේ. ඔක හරි මේ භාවනාව මේ මගේ වචනෙන් කියන කෙල්ලෙක් ලොකු වෙනවා කියන එක අහලා තියෙනවා නේ ලොකු වෙලා තියෙන්නේ. ඒක තමයි ඔය වෙන්න හදන්නේ. භාවනාව ලොකු වෙන්න හදන්නේ. සමහර විට සායනාසේ නින්දට වැටලා එහෙම ආයි භාවනාව කරනකොට හොඳට කෙරෙන වෙලාවල් තියෙනවා. සෑහෙන හොඳට. ඒක තමයි මම කියන්නේ ඒ අර කඩයිම මල මල පයින් තැන තියෙන. දන්න තැන ඉඳලා මෙතෙන් එන එක ඒකට හොඳටම ෆ්ලෑෂ් ලයිට් එක හයි කරන ට්‍රයිපෝඩ් එකේ කැමරා එක තියාගෙන ඉඳ එන්නකොටම ෆොටෝ එකක් ගන්නවා. එතකොට වෙන්නේ මොකද දන්නවද? නිින්දයක් නැති වෙනවා. ඒ කියන්නේ අවදි වෙන එක බලාගෙන ඉන්න ඕනේ නම් නිින්දට යනකොට අමතරව ඒ ගැන සක්‍රිය වීමක් එන්න පටන් ගන්නවා. නිසා හිත අපිට ගහන පදේ හැටියට අපි හිතට පදයක් ගහනවා. නිින්දේ ඉඳලා අවදි වෙන එකට මේට වැඩිය අවදිමත් වෙන්න. මලපයින් හැටි බලන්න. මල් පැන්නුම් ඉරි පැන්නුම් කරනකොට අවදි වෙන්න බලනින්ද. ඒකට බහනා ගැන හරිම ජොලි වැඩක්. හරිම තෙල්ලක්කාර වැඩක්. පශ්චාත්තාවයක් එන්නේ නැහැ එතන. හොඳයි එhmenan අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව සමාප්ත කරනවා. පැයක පරියන්කට සක්මනකට පස්සේ අපි පැය පරියන්කයකට එකතු වෙනා තුනට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි